පෑය වුණත් කිසිම වෙනසක් හිතට දැනෙන්නේ නැහැ. සමහරුන්ට මේක දැනෙන්නේ මණිකක් ලැබිච්ච පුංචි දරුවෙක් වගේ. පුංචි දරුවෙකුට මණිකක් හම්බුනහම එයාට ඒක වෙනසක් දැනෙනවා. නමුත් එයාගේ පරිසම් කරන්න උත්සාහ කරන්නේ නැහැ. නේද? එයාට ඒක වෙනසක් දැනෙන එයාට ආසයි, කැමති නමුත් පරිසම් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. සමහර කටට මේක දැනෙන්නේ මැණික් පිළිබඳ ප්‍රවීණයක් නැති කෙනෙකුට මැණිකක් හම්බුනවා වගේ. එයා මැණිකක් කියලා දන්නවා. වටිනාකමකුත් තියෙනවා කියලා දන්නවා. පරිස්සම් කරනවා. හැබැයි ඒවා රවට්ටන්න පුළුවන්. කෙනෙකුට ඒ ප්‍රවීණත්වය නැහැ. ඉතින් එයාලව රවට්ටලා එයාලව එයා රවට්ටන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ වෙනත් ධර්මතාවලට අපිට අපිව රවට්ට ගන්න පුළුවන් කතිය තියෙන හරියටම වටිනාකමක් දන්නේ නැති අයට. ඊළඟට ප්‍රවීණයෙකුට මැණික් පිළිබඳ දන්න ප්‍රවීණයෙකුට මැණිකක් හම්බුනොත් ඒකේ වටිනාකම හයියට බහලා ගන්නවා. එතකොට අපිට බෞද්ධ බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන බෞද්ධ පිළිවෙත ගැන සමහර අයට ඔය හතරෙන් ඉතින් එකක් තමයි සමහර අයට ඒක අන්ධයාට පෑගෙච්ච මැනික වගේ. ඒකයි අද කාලේ මේ වෙනකොට සර්වාගමික සංකල්ප ඔක්කොම ආගම් එකයි කියන සංකල්පය එන්නේ අර අන්ධයාට අනිත් ගල් පෑගෙන කොටත් මැනික් ගල් පෑගෙන කොටත් එකම විදිහට දැනෙනවා. නේද? අනිත් ගල් පෑගෙන කොටත් මැණික් ගල් පෑගෙන කොටත් එකයි වගේ ඉතින් ඔක්කොම එකයි. කෝකත් ගල්නේ පෑගෙන්නේ කියලා දැනෙන්නේ. ඒකයි ඒ එකවර සිතක මැණික් ගල් ගැනත් අනිත් ගල් ගැනත් එක හා සමාන හැඟීමක් ඇති කරගන්න පුළුවන්ද? නේද? බෑනේ. එහෙනම් සර්වාගමික සංකල්පයක් හදාගන්න පුළුවන්ද මිනිස්සුන්ට? බෑ. පුළුවන් අන්ධයෙකුට. එහෙනම් කිසිම වටිනාකමක් දන්නේ නැති කට්ටියට මෝඩ කට්ටියකට නම් පුළුවන් සර්වාගමික සංකල්පයක් හදාගන්න. හරි? ඉතින් ඒකින් දා මේ රටේ තියෙන බෞද්ධ ධර්මයේ ගැන තියෙන වටිනාකම දන්න මිනිස්සුගේ බෞද්ධ ධර්මය තුළ ඒක රාශි වෙනවා. අන්න ඒක නැති කර ගැනීම සඳහා නම් පිරිසට ඒ වගේ සංකල්ප සමාජගත කිරීම බොහොම වටිනාකමක් තියෙනවා. ඒ ඒ ඒ ඒ අය කූට විදිහට ඒක කරන අතරවාරේ අපේ අයට ටිකක් පිස්සු හැදිලා වගේ නේද මේ වගේ දේවල් සමාජගත කරන්න උත්සාහ කරනවා නේද මේ වගේ දේවල් කොහොමත් නැති බව තේරෙන්න අපිට බෞද්ධ උරුමය ගැන අපිට ලැබිලා තියෙන උරුමය ගැන සාකච්ඡා කරන්න ඕන ඉතින් මේ ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන සූත්‍ර ගැනයි අර සූත්‍ර ටික අපිට හරියට නිකන් අපේ ජීවිතේ පින්නත් මේ ධර්මය කියලා කියන්නේ දැන් අපි එදා කතා කරා සූත්‍ර, ගෙය, වේයාකරණ ආදී වශයෙන් තියෙන නවාංග වස්තු ශාසනය සහ අපිට උරුම වෙච්ච ඉතිහාසයක් තියෙනවා. ඒ ගැන අපි හිමින් කතා කරමු පසුව. ඉතිහාසයක් කියලා කියන්නේ මේක හැකගත් විදිහක් තියෙනවා. අටුවා ග්‍රන්ථ එහෙම සකස් කරලා ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා කොච්චර අමාරුවෙන්ද මේ ධර්මය රැකගත්තේ කියලා අපි දැනගන්න ඕනේ. ඒවා ඒවා රැක ගැනීම සඳහා කොයිතරම්නම් ගෙහෙත මහන්සියක් ගත්තද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට මේ එකක්වත් වෙනස් කරන්න මාත්‍රයක්වත් ඉඩ අපි කියන්නේ නැහැ. ඉතින් එහෙම තමයි මේක මේ කාරණාව सिद्ध කරන්න අපිට මේ ධර්මයේ වටිනාකම අපේ මනසට දැනුනොත් මේවා විකෘති කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. දැන් එතකොට අපි බලමු කොහොමද මේ වටිනාකම අපේ හිතට දැනෙන්නේ කියලා. හිතට දැනෙන්න නම් අපි ඊටාම වටින සූත්‍ර ධර්මයක් තියෙන අන්තර්ගතයේ තියෙන දේවල් පිළිබඳව අපි චුට්ටක් අද සාකච්ඡා කරනවා වෙනදා දකින්න නැති කෝණකින් දකින්න. මොකද අපි ධර්මය ගැන ගොඩාක් කතා කරා. ගොඩාක් කතා කරලා තියෙනවා. එතකොට ඒ ඒ සියලු කතාවන් හමුවේ කොහොමද අපි අපේ ප්‍රායෝගික ජීවිතේට මේවා එකතු කරගන්නේ? එහෙම ක්‍රමවේදයක් නැතුව මේවා නවත්තන්න බැරි හැටි අපි තේරුම් ගන්න ඕනේ. මේ සඳහා මම අද යොදාගන්නේ අපිට මේ ධර්මයේ තියෙන වටිනාකම තේරුම් ගන්න අපි අහලා තියෙන නමුත් කිප වතාවක්ම නමුත් අද අපි සාකච්ඡා කරන වෙනත් පැතිකඩකින් විතක්ක సంతාන සූත්‍රය පිළිබඳව මේ මේ මොකද්ද පැතිකඩ අපිට ලැබිලා තියෙන වටිනාම ධර්මයේ තියෙන වටිනාකම අපිට දැනෙන ආකාරයට තමයි අපි මේක සාකච්ඡා කරලා තියෙන්නේ. මොකක් හරි වටින්නේ මොනවා වුණොත්ද? අපේ ගෙදර තියෙනවා මහන වැසින් දෙකක්. හරි. මට තවත් ඒ જાතියෙම මැෂින් එකක් හම්බ වෙනවා. එතකොට මට ඒක වටිනවද වැඩි? නෑ ඇයි? තියෙන හින්දා නේද? තියෙන දේවල් ලැබෙනවා නම් ඒ තරම් වටිනාකම නෑ. එහෙනම් වටිනාකමක් තියෙන්නේ නැතිව ඉන්න දෙයක් ලැබෙනකොට නේද? ප්‍රයෝජනයක් ගත හැකි දෙයක් නැත්නම් අපි හරීම අසරණයි. අසරණ වෙන්නේ Tamanට අවශ්‍ය කරන දේ නැති වෙනකොට. අපිට බොහෝ භවභෝග සම්පත් තිබුණත් මේ ලෝකේ රජ වුණා. සක්විති රජ වුණා. මේ ලෝකේ ලෝකෙට සක්විති රජ බවට පත් වුණත් කිසියම් විදිහකින් අපිට පුළුවන්කමක් නැහැ චිත්ත පීඩා අකුසල් වලින් අත මිදලා වාසය කරන්න. නේද? අකුසල වලින් අතු මිදලා වාසය කරන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා ඒක නිසා අපි බලන්න ඕන කොයි විදිහටද මේ කටයුත්ත සම්පාදනය කරගන්නේ කියලා. හරි. එතකොට මේ සඳහා අපි යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරගත යුතු තියෙනවා. යම්කිසි වැඩපිළිවෙලක් ආරම්භ කරගත යුතු තියෙනවා කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඒකට අපි බලමු මොකක්ද මේ සූත්‍රය තුල තියෙන්නේ කියලා. මොකක්ද මේ සූත්‍ර ධර්මය තුල තියෙන්නේ තියෙන්නේ කියලා අපි බලමු කොහොමද මේ කටයුතු සම්පාදනය කරගන්න අපේ අපිට මේකේ තියෙන වටිනාකම තේරෙන්න මොනවද තියෙන්නේ කියලා සාකච්ඡා කරමු. බලන්න නැගෙන අකුසල් හමුවේ අපි අසරණද නැද්ද? මගෙන් කිසිම විමසීමක් නැතුව මගෙන් කිසිම පෙරදැනුම් දීමක් නැතුව මට හානි කරන හිත නොසන්සුන් කරන රත් කරන දවන ස්වභාවයක් තියෙන අකුසලයන් අපේ හිත තුළ අපෙන් අවසරයක් නැතුවම හටගන්නවා නේද? ඒ හටගත්තාම ඇත්තටම අපිව රත් වෙන දැවෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නැගෙන අකුසලය සංසිඳවන්න අපි හැමදාම අකුසලයට අදාළ දේ පෝෂණය කරන්න බලනවා. උදාහරණයක් කිව්වොත් ආහාරයක් ඕන කියලා හිතනොත් ඒ රත් වෙන දැවෙන ස්වභාවයක් තියෙන අතුරාන්තේ. ඒ රත් වෙන දැවෙන ස්වභාවය නැතිකරන්ද අපි ඒ ආහාරය කොහොම හරි භුක්ති විඳින්න ඕනේ. නේද? එතකොට නැති වෙන්නේ තාකාලිකව. Taman කැමති දෙයක් දකින්න කැමති කෙනෙක් දකින්න නිබඳව රත් වෙන ගතියක් තියෙනවා. අන්නේ රත් වෙන ගතිය නැති වෙන්නේ ඒක නාව දැක්කහම. හැබැයි ආය ආය රත් වෙනවා. ආය දකින්න ඕන. ආය රත් වෙනවා. ආය දකින්න ඕන. ආය රත් වෙනවා. ආය දකින්න ඕන. ඉවරක් වෙනවද? නැහැ. අන්න ඒ අසරණකමෙන් සංසාරගතව පීඩා විඳින කට්ටියක් අපි. හරි සසර දරුවෝ නේද එළදෙනටත් පැටිය දකින්න ඕනේ. පැටියටත් එළදෙන දකින්න ඕනේ. ඒකපර මුළු සංසාර සත්ව ප්‍රජාවම අරගෙන බලුවොත් ඔක්කොම එකිනෙකා දැකීමේ සහ එක එක වස්තුන් දැකීමේ ආසාවකින් නිබඳව උත්සාහයක් ගනිමින් ඉන්නවා දැක ගන්න. සමහර කටියට තේරෙනවා ආයෙනම් කවදාකවත් දකින්න හම්බෙන්නේ නෑ මේ අවසාන දැකීමයි කිය පෙට්ටියෙන් ගෙදර ආපු දවසට තේරෙනවා. නේද? එතකොට එදාට මොකද කරන්නේ? එදාට යාගින් කිසිම අවසරයක් නැතුව මහා ගිනි ජාලාවක් හිත තුන හට ගන්නවා. ඉතින් කෑමර දෙන්න වෙනවා. සසර අම්මාගේ වියෝවෙහිඳ අඬපු කඳුළු කොච්චරද කියනවනම් මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරි? එහෙනම් එකම දේ එකම දේ කර කර ඉන්න අපි ඊට මේ අකුසලය නිසා අපි හරීම අසරණ තත්යකට පත් වෙලා ඉන්නේ. අකුසල් නිසාවෙන් හරීම හරීම අසරණ තත්යකට අපි පත් වෙලා ඉන්නවා. පිළිගන්නවද? ඔව්. ඒතර අසරණ වෙලා ඉන්න කෙනෙකුට යම් කිසි පිහිටක් ලැබෙනවා නම් ඒකෙන් නේද යාට වටිනාකමක් තියෙන එතකොට නේද? හා බුදුරජාණන් වහන්සේ මම එදා මතක් කරා වගේ මේ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලය මොකක්ද කියලා. ඒ අකුසලය නැති කරගන්න කුසලතාවය, දක්ෂතාවය මොකක්ද කියලා දේශනා කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් තරහ වෙනුවට මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ. ඊර්ෂියාව වෙනුවට මුදිතාව වර්ධනය කරන්න ඕනේ. ඒක වර්ධනය කරන්න ඕනේ. රාගාදී කෙලෙස් ධර්ම වෙනුවට අසුබය, වේදනානුපස්සනාව වැඩි දේවල් වැනි දේවල් වර්ධනය කරන්න ඕනේ. අපේ හිත තුළ මේ වගේ දේවල් වර්ධනය කරපුවාම අපිට තියෙන පීඩිත ගතිය අයින් වෙලා නේද? මම නිකන් අහන්නම්. මහන්සිද නැද්ද? මහන්සිද නැද්ද අපිට? මහන්සි වෙහෙසයි. ඇයි වෙහෙස? මේ සමාජේ ජීවත් වෙලා කොච්චර භවභෝග සම්පත් තිබ්බත් වෙහෙසකාරී ගතිය තියෙනවා අපිට. ඇයි? දෙපැත්තට අල්ලලා පොලේ ගහනවා වගේ. කැමති දේවල් දකින්න ඕනේ කියලා අපේ හිත අපිට හරියට කරදර කරනවා. ගිහිල්ලා දැක්කා කියලා නේද? දැනසීමක් නැහැ. දකින්න යනකොට කයර දෙනවා. දකින්නකොට දැකලා එනකොට හිතට දෙනවා. කොහෙන්වත් ගැලවිලා නැතුව තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. හිතට ස්ථිර සැනසීමක් ලබා ගන්න මේ ලෝකේ ක්‍රමවේදයක් නැතුව අපි හරියට පීඩා වෙනවා. ඒකින්ද අපිට මොකද වෙලා තියෙන්නේ? අපි කැමති අය ඉදිරියේ බැගෑපත් වෙන්න වෙලා. අපි කැමති අය ඉදිරියේ බැගෑපත් වෙන්න වෙලා. අනේ මාත් එක්ක ඉන්න අනේ මට හොඳින් කතා කරන්න නේද කියලා. ඉතින් මේ අතුලාන්තයේ නැගෙන්නා වූ මේ විනාශකාරී අසරණ වෙන සිතුවිලි වලට විරුද්ධව ප්‍රබල කුසලයන් වර්ධනය කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක තමයි අපිට ලැබෙන තියෙන ලොකුම උරුමය. හරි. ඒකට අපි හැම කෙනෙක්ම ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රාණඝාත කරන්න හදනකොට අපේ හිතෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා කුසලයක් උපදිනවා. හොරකම් කරන්න හදනකොට කාමයේ වර්ධව හැදෙන්න හදනකොට අපේ හිතෙන්ම මේකෙන් වැළකුණොත් හොඳයි කියලා කුසලයක් උපදිනවා. ඒ වගේ හැම කෙනෙක්ගේම సంతානයක තමන් තුළ උපදිනා වූ අකුසලයන්ට විරුද්ධ කුසලයන් තියෙනවා යම් ප්‍රමාණයකට. නේද? ප්‍රශ්නයක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්නේ තමයි කෝකද ක්‍රියාත්මක වෙන්නේ කියලා. කුසල අකුසල දෙකම ආපහුම ක්‍රියාත්මක වෙන්නේ කෝකද? කෙනෙකුට ගහන්න ඕනේ කියලා හිතනවා නෑ පව් කියලා හිතනවා. සතෙක් මරන්න ඕනේ කියලා හිතනවා නෑ නෑ මම මරන්නේ නෑ කියලා හිතනවා. එහෙම දෙකක් එක ළඟ එනවා අපිට සරෙන් සරේ සරෙන් සරේ ළඟ ළඟ ළඟ ළඟ. ආපහු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නේද? අකුසලයේමද හැම වෙලේම? නෑ සමහරලාට කුසලය. සමහරලාට අකුසලය. දෙකම. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ප්‍රබල එකයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ප්‍රබල එකයි ක්‍රියාත්මක වෙන්නේ. බලන්න ප්‍රබලයක ක්‍රියාත්මක වෙනවා එහෙනම් කුසලයක් වැඩිලා අකුසලයක් ඒක යට කරගෙන ගියොත් ඒ කියන්නේ වැඩිච්ච කුසලය පරාද වෙනවා නේද එතකොට හැම කෙනෙකුටම මෛත්‍රී සිතුවිලි ටිකක් හරි තියෙනවද නැද්ද තියෙන හැම කෙනෙක් කොච්චර නපුරුකම් කරන මනසෙකුණත් මෛත්‍රී සිතුවිලි තියෙනවා කොච්චර ඊර්ෂ්‍යාකම් කරත් පොඩ්ඩක් හරි අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙන අයත් ඊර්ෂ්‍යා කරන අතර වාරයේදීම සමහර අයගේ හරි දියුණු ඉදිරියේ සතුට වෙන අය ඉන්නවා. කොච්චර රාගාදී කෙලෙස් ධර්මම පීඩාව ලැබුවත් සමහර වෙලාවල් තියෙනවා වෙලාවල් තියෙන මේ ශරීරය ඉතාම අප්‍රසන්නයි දුගඳයි කියලා දුගඳයි පිළිකුලයි කියලා හිතන වෙලාවල් තියෙනවා. එතකොට අන්න ඒ වගේ අදහසක් නම් අපිට එන්නේ ඒ වගේ අදහසත් අපිට තියෙනවා. එතකොට මෙතනින් අපි බලා ගන්න වෙනවා යම් විදිහකින් මේ කුසල හැඟීම ප්‍රබල කරගත්තොත් හරි කුසල හැඟීම ප්‍රබල කරගත්තොත් අරෙන් දෙරෙන්න පුළුවන්කම තියෙනවා අන්න බලන්න අපිට බුදුරජාණන් වහන්සේ අපේ මානසික தত্ত্বය කොච්චර විමසලා තියෙනවද කියනවනම් අපිට මේ වගේ ක්‍රම තියෙනවද කියලාවත් අපි හොයන්නේ නැතුව නේද වෙනත් උරුමයක් දිහා බලන ගතියක් තියෙනවා ඒ තමයි තද බල පූජා පූජා වලට විතරක් අපි නතු වෙලා ඉන්න ගතිය පේන්න තියෙනවා මේ වටිනාම ධර්මය පොඩ්ඩක් අත්දක ගන්න. මේ බලන්න කරන විදිහක් දේශනා කරනවා. මං යම් අකුසලයකට නැඹුරු වෙලා නතු වෙලා වැරද්ද කෙරෙන ස්වභාවයකයි ඉන්නේ දැන්. හරිද? ඒ සඳහා මට විතර්ක ඇති වෙනවා. විතර්ක කියන්නේ මොනවද? නැවත නැවත හරියට දුන්නෙන් විද්ද ඊතලයේ වගේ දුන්නෙන් විද්ද ඊතලයේ ඒ පැත්තටම ඇදිලා යනවා වගේ මොනවා හරි ලෝභ දේශ මොහ ඇති වෙන දෙයක් හිතකට ආවම මොකද වෙන්නේ කියන්නේ බලන්න. ඒක ගැනම ඒක ගැනම නැවත නැවත නැවත නැවත නැවත නැවත හිතෙන්න පටන් ගන්නවද නැද්ද? ඒ ගැන හිතෙන්න හිතෙන්න හිතෙන්න හිතෙන්න ඒ ගැන තියෙන ආසාව වැඩි වෙනවා. අන්තිමට ඒක නැතුව බැරි තත්යකටපත් වෙනවා. අන්න ඒ හිත ඒ අරමුණේම නගන. ඒ අරමුණේම අපි ගන්න ඒක වෙනවා. හරි මට මොකක් හරි වාහනයක් ගන්න ඕන කියලා හිතෙන්න ගත්තොත් ඒක දිගට ඒක හිතෙන්න පටන් ගන්නවා. ඒ විතරනේ පාර යනකොට වැඩිම පේන්නේ මොකද්ද? ඒ જાතිය වාහනයක්මයි පේන්න පටන් ගන්නෙ. නේද? බයිසිකලයක් ගන්න ඕන කියලා හිතනකොට ඒ જાතියෙන් බයිසිකලයක් පේන්න. ඒ වගේ බයිසිකලම පේන්න පටන් ගන්නවා. මෙච්චර කව පෙවුන්නේ නැහැ. අපේ හිත අපි කැමති අරමුණේ හෝ අකමැති අරමුණේ කැමති අරමුණේ නංවනකොට ඒක ඒ නංවන චෛතසිකයට කියනවා කාම විතක්ක කියලා. තරහ අරමුණේ නේද තරහකාරය ගැන හරියට මතක් වෙනවා. ඒක කියන්නේ ඒ අරමුණේ හිත නගිනවා කියලා. ඒකට කියනවා ව්‍යාපාද විතර්ක කියලා. ආය අපිට හරියට අන් අයට හිංසා කිරීමේ සිතුවිලි පහළ වෙලා ඒවත් එක්ක අපි නිමග්න ඉන්නවා. ඒකට කියනවා විහිංසා විතර්ක කියලා. හරි. දැන් ඔන්න ඔහොම ඉන්න වෙලාවක් ගැන බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. උදේ මට කවුරු හරි බැනලා ගියා. උදාහරණයක් ගමුකෝ. බැන්න මට දැනගන්න බැරි වුණා. හරිද? හැන්දෑවේ අපේ ගේ ඉස්සරහ යනවා. යන්න ඕනේ යකමත් අපේ ගේ ඉස්සරහයි. දැන් හුඟක් වෙලාට අපි මොකද කරන්නේ? කී සැරයක් බයිනවද? එන්න කලින් කී සැරයක් බයිනවද? මම අද මෙතනින් යනවනේ දැන් හන්දෑවේ යනකොට මම මෙන්න මෙහෙම කියනවා යාට. එයාට කියලා මේ ඉතින් කියන්නේ මම ඉතින් කියන්න බෑනේ මට බන කියද්දි. නේද? හ්ම් මෙන්න මෙහෙම කියනවා මම. මෙහෙම කියනවා. එහෙමද එච්චර එච්චර නවතින. එහෙම කියලා නවතිනවද හිත? නෑ. එතකොට එයා මට මෙහෙම කියයි. මම දන්නවා මෙහෙම කියලා එතකොට. එතකොට මම මෙහෙම කියනවා. නේද? කීකේ දෙසරේ තුන් සැරේ දස් පුට්ටු කරගන්නවද නැද්ද? තනියම. නේද? එහෙම හිතන වාරයක් වාරයක් වාරයක් ගානේ අඩුද වෙන්නේ වැඩිද වෙන්නේ? වැඩි. නේද? අන්න ඒකට මොන විතරකයක්ද දන්නේ? ව්‍යාපාද සහ හිංසා තරහ විතරකක් තියෙනවා සහ හිංසාකාරී විතරකක් තියෙනවා. නේද? එතකොට දැන් මෙන්න මේ විදිහට ඉන්න කෙනාට ඔය අතර වාරයේදී එක්ක එක්ක මේ වැඩි අල්ලා ගන්න ඕනේ. නේද? බල්ලෝ බිරුවට කන්ද පාත් වෙනවා. එහෙම වුවත් එනවා. ඒ කියන්නේ පොඩි කුසලයකුත් තියෙනවා නේද? මම නිස්සද්ද වෙලා ඉඳිමින් තමයි සියලු දේ හරියන්නේ. නැත්නම් හොඳින් කතා කරනවා. හරිද? මම එහෙම වයින් දෙන්නේ නැහැ පොරසතන කියලා. හොඳින් කතා කරලා මොකට මට උදේ මේ විදිහට බැන්නේ කියලා අහනවා. අන්න එහෙම තියනවද නැද්ද? එහෙම අදහසක් අපිට එනවද නැද්ද? එනවා. ඔන්න ඔය වගේ දෙපැත්ත පෙරලි පෙරලි හැන්දා වෙනකම් ඉන්නවා. අන්තිමට සමහර විට වැඩේ කරනවා, සමහරට වැඩේ කරන්නේ නැහැ. හරි? ඒක මගේ මෙහෙයුමට මගේ අවධානයට හරි දේකෝකද වැරදි දේකෝකද කියලා ගන්නෙ නෑ මම. නේද? ගන්න නැතුව අන්තිමට හැන්දෑවේ වෙන්නේ කොයි දේද කියලා මම දන්නේ නැහැ. වෙන්න දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ? මොකද කරන්නේ කියන කෝක වේද? දැන් අන්තිමට සමහර දකින්නකොට එක්කම සංසුන් වෙනවා එක්කමව අධිකතර විදිහට නොසන්සුන් වෙලා මොකක් හරි එකක් වෙනවා. ඔන්න ඔහොම ඉඳලා අකුසලයට යට වෙන්න යන වෙලාවට කරන්න ඕන දේක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නැත්නම් බොහෝ පව් රැස් කරගන්නවා. නේද? සමහරට ඔය වගේම සිද්ධ වෙනවා හරියට කාමයේ වර්ධව හැසිරෙන්න සූදානම් වෙන අයට. බොරු කියන්න සූදානම් වෙන අයට. සුරාපානය කරන්න සූදානම් වෙන අය. ඉතින් ওই විදිහම තමයි. හැම දෙයක්ම එහෙමයි. නේද? මෙයා සැලසුම් කරනවා සැලසුම් කරනවා ඒත් එක්ක මේ මම මේ වැඩේ මොකටද කරන්නේ කියලා හිතනවා ආය ආය අර පැත්තට සැලසුම් වෙනවා ආය කරන්නේ නැහැ කියලා හිතනවා මේ වගේ දෙපැත්ත තුන් පැත්තට පෙරලි පෙරලි ඉන්න අවස්ථාවක් තියෙනවා. මේ ඉන්නේ අපායට වැටෙනවද නැද්ද කියන තැන තමයි මේ ඉන්නේ. ඔය කිව්වට. නේද? මං අපායට වැටෙනවද නැද්ද? අපායට වැටෙනවද නැද්ද? ඒතර අකුසලය සිද්ධ වුණොත් අපායට වැටෙනවා. මෙන්න මේ පටන් ගත්ත තැනම මේක නවත්තන්න බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙනවා. මම මේ කියන්න හදන්නේ මීට වැඩිය එහා ගිය තවත් මනෝවිද්‍යාවක් තියනවාද කියලා අපිට ලැබිලා තියෙන මේ මනෝවිද්‍යාව පිළිබඳ උරුමය අපි දන්නේ නැති බෞද්ධ උරුමය පිළිබඳවයි මම මේ අද ඉස්මතු කරන්න හදන්නේ කිසිම අඩුවක් තියනවද කියලා බලන්නේ ධර්මයේ. හ්ම්. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මෙතෙන්දී උදාහරණයක් දේශනා කරන අපූර්ව උදාහරණයක්. ලොකු ලී කොටයකට ලොකු ඇණයක් ගහලා තියෙනවා. ලී කොටයකට ලොකු ඇණයක් ගහලා තියෙනවා. මං ගිහලා හොල්ලලා බලනවා හෙල්ලෙන්නෙම නැහැ. හැබැයි මගේ අතේ තියෙන චූටි ඇණයක්. මම මොකද කරන්නේ ගිහිල්ලා අර ලොකු ඇණේ වටේට මේ පුංචි ඇණේ මට ඕන මේ ඇණේ ගලවන්න ලොකු ඇණේ ගලවන්න ඕන. ලොකු ඇණේ වටේට පුංචි ඇණෙන් මම තට්ටු දානවා. හරි ටිකක් තත්ත්ව දානවා ආය හවර ගන්නවා හිතට තත්ත්ව දානවා එහෙම කරලා සමහරට මොන වෙයිද ලොකු ඇනේ සමහර විට ගලව ගන්න පුළුවන් තත්ත්ව දානවා කියන්නේ දැන් අර ඇනේ වටේට අර ලියට තත්ත්ව කරනවා ආපහු ගන්නවා ආය පොඩි ඇනෙන් ලිය හිල් කරනවා ආපහු ගන්නවා එතකොට ටික ටික සමහර විට බුරුල් වෙන්න පුළුවන් බුරුල්ලා ලොකු ඇනේ ගලවෙන්න පුළුවන් සමහර විට ගලවෙන්නේ නැහැ අන්න ඒ වැඩේ කරන්න කියන ඉස්සෙල්ලා ලොකු ඇනේට උපමා කරේ මම හැන්දෑවේ එනකන් තමයි ඉන්නේ කියලා දෙන අකුසලය. හරි. පොඩි ඇනේට උපමා කරේ එක්කොන්න එහෙමම නිකන් ඉන්න. ඒක ඒක දුබලයි. හරි. ඒක නැවත නැවත තක්සානවා කියලා කියේ මොකද්ද? අර දුබල කුසලය නැවත නැවත නැවත නැවත අමාරු වෙන හැටි සිහි කරන්න කියන බුදුරජාණන් වහන්සේ. හරි කාට හරි බයින්ද ඉන්නකොට මං අද හැන්දෑව බයින්ද ඉන්නම් කියනකොට එයා ගැන මට පොඩි හරි අවිහිංසා අවිහිංසාකාරී සිතුවිල්ලක් උපදිනවා. ඒ වුණාට ඉතින් අනේ මන් දන්නේ අද ඔය ගන්නලා ගියාට ඉස්සර ඉතින් ටිකක් හොඳට මාත් හිටියන්න චූටි දැනක් හරි කියලා. එතන මල්ලාට කියන බුදුරජාණන් වහන්සේ. හරි? ඒකම වෙනෙහි කරන්න කියලා. එතකොට අපිට සිහියෙන් ඒක කරන්න ඕන අපි. හරි? තරහක් ගියාම නැත්තම් යම් බැඳීමක් ඇති වෙන්න එනකොට මොනවා හරි Tamanට කරදරකාරී තත්ත්වයක් ඇති වෙන්න එනවා කියලා දැනෙනකොට මොකද කරන්න ඕනේ? දෙපැත්තට සිතුවිලි පෙරලෙනකොට විතර්ක අපි මොකද කරන්නේ ඒකේ? කුසලයට අදාළ එක පොඩි නම් අකුසලයේ ක්‍රියාත්මක කරන මම දන්න තා චුට්ටක් එහාට යනකොට අකුසලයේ ක්‍රියාත්මක වෙනවා කියලා දැන් මොකද කරන්නේ චූටියට තියෙන කුසලය අරගෙන මෙනෙහි කරන්න කියනවා හරි මම මේ උදාහරණයක් ගමුකෝ අපි කාමයේ වර්ධව හැසිරීමක් කියලා කෙනෙක් කාමයේ වර්ධව හැසිරීමට සූදානමකින් ඉන්නකොට එයාට සිතුවිලි එනවා ඒක එක මේක අනර්ථකාරී දෙයක් මේක අතෘප්තිකර දෙයක් කියලා පොඩි සිතුවිල්ලක් තියෙනවා මේක ඉවරක් වෙන්නේ නෑ කවදාකවත් ඉවරයක් වෙන්නේ නෑ කියලා සිතුවිල්ලක් තියෙනවා එතකොට මේ තියෙන පුංචි සිතුවිල්ල යා මොකද කරන්නේ? නැත්තම් අසුබ හැඟීම පිළිබඳ පොඩි සිතුවිල්ලක් තියෙනවා. මේවා ගන්ධ ශරීරය කියලා. මෙයා මොකද කරන්නේ? මේක අද හෝ හෙට හෝ අනිද්දා හෝ ක්‍රියාත්මක වෙන මට්ටමකට යන්නයි මගේ හිත නේද? පිඹුරුපත් හදන්නේ. එහෙනම් මොකද කරන්නේ? මෙයා මෙනෙහි කරන්න පටන් ගන්නවා අනිත් පැත්තට. හරි කරන්න කියලා බුදුජානක දේශනා කරනවා. අර වැරද්ද කරන්න තියෙන හැඟීම හරියට ලී කොටයට ගහන ඊට ගහතේ ලොකු වෙනේ වගේ අර මගේ නම් තියෙන චූටි හැංගීම චූටි යන්නේ වගේ ඒකෙන් තට්ටු කරන්න කියන්නේ අරකම අරකම අරකම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. හරිද? ඒ මෙනෙහි කරපුවා මොකද වෙන්නේ? සමහර විට අරකෙන් මගේ හිත ගැලවෙනවා. කුසලය නිසාවෙන් අකුසලයට යටපත් වෙලා සමහර වෙලාවට විසඳුමක් එනවා. හැබැයි හැම වතාවෙම එන්නේ නැහැ. එහෙනම් පළවෙනි පියවර අපි මතක තියාගන්න ඕනේ. <coughs> උදාහරණයක් එක්ක මතක තියාගන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට අකුසලයේ උඩට නැගිලා ප්‍රබලව තියෙන වෙලාව වගේ නෙවෙයි කුසලයේ වර්ධනය කරපුවාම ඒක ගැලවෙනවා ප්‍රබලව තියෙන වෙලාව ඒක ගැලවෙන්න හිත නැහැ පුංචි කුසලයකින් මේකට තක්කවත් දාන්න කියලා හරි මේක මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක් නේ හරිද හරි එතකොට ඒක ප්‍රබල වෙනවා එහෙනම් බැරි වුණොත් කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා බැරි වුණොත් මොකද කරන්නේ මගේ යතින් මේ වැරද්ද වුණොත් හරිද? මට සිද්ධ වෙන දේ මොකක්ද කියලා මෙනෙහි කරන්න කියනවා. මොකක්ද සිද්ධ වෙන දේ? ඒ ගැන ලස්සන උපමාවක් තියෙනවා. මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණොත් මම හරියට නිකන් මලමිනියක් කරේල්ලා ගත්තා වගේ. හරිද? මලමිනියක් කරේල්ලා මලමිනියක් කරේල්ලාගෙන යන්න උනොත් මොකද වෙන්නේ? පළවෙනි එක බරයි. දෙවෙනි එක ගඳයි. තුන්වෙනි එක බයයි නේද? බයකුත් තියෙනවා, බරකුත් තියෙනවා, ගඳකුත් තියෙනවා. හතරවෙනි එක ප්‍රයෝජනය නැහැ. ඊළඟට හානියක් තියෙන එක මහා විස බීජ ගොඩක් නේද? හානියක් තියෙනවා. බලන්නකෝ. ප්‍රයෝජනයකුත් නැහැ, හානියකුත් තියෙනවා. ඒ වගේ බොහෝ කාරණා තියෙනවා බලවෙනියා. අන්න ඒ වගේ මේ අකුසලයේ ක්‍රියාත්මක වුණොත් හිතමුකෝ යම් බවලත් කෙනෙක් ඉස්සියක් සූදානම් වෙනවා කාමයේ වර්ධව හැසිරීමකට සිතුවිලි පහළ වෙලා. කාම විතරක එනවා. දැන් එයාට දැන් අර අර විදිහට අසුබය හරි වේදනානුපස්සනාව හරි දන්න දෙයකින් තත්තු දාලා බැලුවා. මේකම තමයි එන්නේ. හරි. ආ මෙනෙහි කරන විදිහ. දැන් දෙවෙනි දෙවෙනි ක්‍රමයට යනවා. මේක නවත්ව ගන්න මෙනෙහි කරන්න ඕනේ. කොහොමද? මේක වුණොත් මට මහා බාරකින් ජීවත් වෙන්න මම ලොකු වැරද්දක් කරා කියලා. ඒක දේසි බෑ ඒක උස්සන් ඉන්න ලේසි නෑ මේ වැරද්ද වුණොත් එහෙම මට මට හැමදාම මට තාත්තා වගේ ඉන්න මට මෙච්චර පිහිට වෙන මගේ ස්වාමියාට මම මේ විදිහට ද්‍රෝහි වුණා කියලා මේ ලොකු බරකින් ජීවත් වෙන්න වෙනවා මටම තනියම බරකින් ජීවත් වෙන්න වෙනවා කියලා හිතනවා හරි ඊළඟට මලමිනිය ළඟට වෙන මොනවද බාරයි ඊළඟට පිළිකුලයි මට මේක මේ වැරද්ද මම සිද්ධ කරන තුරු නම් ගානක් නෑ පසුව මට මොකද වෙන්නේ මටම මාව පිළිකුල් කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ අකුසලයේ සිද්ධ වුණොත් මම පිළිකුල් කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ඊළඟට මොකද්ද? බරයි කිව්වා, පිළිකුලයි කිව්වා ඊළඟට බයයි. එහෙනම් මේකෙන්ද මට කොයි වෙලාවෙ විපාකයක් ලැබෙයිද දන්නේ නැහැ. ධිට ධම්ම වේදනීය වේද දන්නේ නැහැ. මට බයේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. නේද? මට නිදහසක් ඇති වෙන්නේ නැහැ. නේද? ඊළඟට මේක අර්ථයක්ද? නෑ. මේක අනර්ථවත් දෙයක් නේද? ඒක හානි කරද නැද්ද? හානි කර දෙයක්. ඉතින් එහෙනම් මෙන්න මේකෙන් මට ඔන්න ඔය විදිහට මෙනෙහි කරනවා. ඒ විතරක්ද? මලමිණි කරෙල්ලන් යනකොට අනිත් අයටත් මාව පිළිකුලයිද නැද්ද? අනිත් අයට මාව දැක්කම බයයිද නැද්ද? ආ මගේ අතින් මේ වැරද්ද වුණොත් මේ ස්ත්‍රිය කල්පනා කරනවා. මගේ අතින් මේ වැරද්ද වුණොත් යම් හේකින් මේක සමාජය දැනගත්තොත් වෙනත් ගෙදරකට මං යනකොට ඒ ගෙවල් වල යුවතියෝ තමන්ගේ මනුස්සයාට කියනවා යන කාමරේට <laughs> නේද යන කාමරේට කියලා කියනවා ඇයි ඒ අය මට බයයි ඇයි මේ එන්නේ මේ જાතියේ කෙනෙක් මගේ මනුස්සයත් ඉවරයි මෙයාත් එක්ක කතාවට යවන්න හොඳ නෑ කියලා පරිසම් කරන්න හදනවා ඉතින් එහෙනම් අනිත් අයටත් බයයි නේද සමහර අය ඉන්නවා මේ සමාජයේ සමහර අය යනකොට කාරලා කියලා ගහනවා. මලමිනියක් කරේලා යනකොට එහෙමද නැද්ද? නේද? ගඳයි නේද? එහෙනම් පිළිකුලයි කියේ ඒකයි. එහෙනම් අන් අයටත් මාව පිළිකුලයි. අන් අයටත් මාව මං කෙරෙහි බයයි. නේද? එහෙනම් ඔන්න ඔය වගේ මෙනෙහි කරනවා මේ අකුසලයේ වුණොත් මට මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ කියලා. හුඟක් වෙලාවට ඒ විදිහට මෙනෙහි කරොත් අපි අතින් වැරදි වෙන්නේ නෑ. හරිද? දැන් හොරකමක් එහෙම කරනකොට අපාය බය මෙනෙහි කරන්න ඕන ඔය විදිහට. හරිද? මට මේකේ ප්‍රතිඵලය විදිහට අපාය යන්න සිද්ධ වෙනවා. මේවා ණය වගේ, ණය ගත්තා වගේ ගෙවන්න වෙනවා. කියලා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරන කෙනාට මේ හිත ඒ අකුසලේ ගැලවෙනවා. එතකොට ඒ විතර්ක අයින් වෙලා යනවා. හරිද? බෙහෙත් දැම්මා වගේ හොඳ වෙනවා. ඔය දෙවෙනි පියවර. තුන්වෙනි පියවර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ඒ කියන්නේ දේශනා කරන අපි ගැන කොච්චර සාධාරණව සිතලාද බලන්න ඒකත් හරියන්නේ නැහැ ලාවට. දැන් මතකද මේ සැරේ අපි බණ වාරේ පටන් ගත්තේ ප්‍රත්‍යක්ෂා කියලා මොකටද? මතක තියාගෙන ක්‍රියාත්මක භාවයට යන්නයි. හරිද? එහෙනම් මොකද්ද පළවෙනි එක? ලීකොටේ උපමාව. ඒක කිව්වම මතකද නේද? කුසලයක් අකුසලයක් වෙනකොට කුසලයකින් මේක යට කරන් බලනවා. දෙවෙනියට බැරි වුණොත් එහෙම මේකට කියනවා ආදීනව මෙනෙහි කරනවා කියලා. දෙවෙනි එක තමයි ආදීනව මෙහෙ කරනවා. තුන්වෙනි එක තමයි පින්නන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ අපිට මේ මානසිකව මේකෙන් ගැලවෙන්න මොන තරම් වටින දෙයක්ද ඒක මම කියන්නේ ආය ආය හිතන්න පුදුම උරුමයක් මට ලැබිලා තියෙනවා කියලා නේද මම කිසිම අකුසලයකින් පීඩා විඳින සිටියුත්තේ සිටියුත්තේ නැහැ ආද කියලා තුන්වෙනි ක්‍රමය බලන්න හරියම වටින ක්‍රමයක් ඒක දේශනාව කියන්නේ අර කතන්දර ගොඩනගන්න එපා කියනවා හරි. බලන්න ඒක තේරෙනවද බලන්න. මං කියවනේ හන්දෑවේ බයින්ඩා ඉන්නේ කියලා උදේ වැළලා ගිය කෙනාට. බයින හැටි හිතනවද නැද්ද? මං කියවර හිතනවා කියන්නේ නේද? කීපවතාවකම බයින එයා බැන්නාම එයා මට මං බැන්නාම එයා මෙහෙම බණී. එතකොට මං මෙහෙමයි බණින්නේ මං මෙහෙමයි කරන්නේ කියලා කරන්දර හදනවා. කාමයේ වර්ධවා හැසිරෙන්න සිතුවිලි හදගෙන කියන කාම විතර්ක පහල කරගන්නවා. හරි මම මෙන්න මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්නේ කියලා ඒකේ තියෙන යම් වින්දනයක් ගැන හෝ හිතන්න පටන් ගන්නවා. අන්න එහෙම සිතුවිලි එනකොටම අමතක කරන්න කියනවා. ඒකට දිගින් දිගට යන්න දෙන්න එපා කියනවා. හරි. යන්න දෙන්න නැතුව ඒක දැන් ඉස්සලාගේ කුසලයෙන් කියන දැන් කුසලයකුණුත් බෑ. හරි කතන්දරේ හදන්න දෙන්න එපා කියනවා. කතන්දරේ හදන්න හදන්න හදන්න හදන්න තරහා හෝ රාගය හෝ ලෝභය හෝ දේශය හෝ මොනවා හරි තියෙන එක අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා කියලා අපි දන්නවා. කතන්දරේ හදන්න දෙන්න එපා හරි ඒක ඒක හරියට මෙන්න මේ වගේ උදාහරණකින් දේශනා කරනවා මම මෙහෙම බලාගෙන ඉන්නකොට මට යමක් පේනවද හදිස්සියෙන් මං ඇස් දෙක පියාගත්තොත් ඒ පේන දේ පේන්නට යනවා නේද අන්න ඒ වගේ අර අර අරමුණ හිතට එනකොට මේක වහලා දාන්න කියනවා ඒ අරමුණ හිතට එනකොටම වෙන දෙයකින් වහලා දාන්න කියලා අපිත් යම් කිසි උපක්‍රමයක් හදන්න වෙලාවට තරහ ගියාම 10 ඉඳන් එකට ගයින්ද කියන්නේ නේද? එකේ ඉඳන් 10ට නම් තරහත් එක්කම පුළුවන්. 10 ඉඳන් එකට අමාරු ටිකක්. ඒ හිත හිත ගන්නේ නැහැ. ඒතරට අධික තරහ අඩු වෙනවා. ලොකු දෙයක් වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඉතින් එහෙනම් අන්න ඒ වගේ අපි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ හිත ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා තේරුම් අරගෙන ඔන්නෝක පුරුදු පුහුණු කරන්න ඕනේ. හ්ම් හතරවෙනි එක තමයි ඒකත් බෑ කියලා බුදුරජාණන් දේශනා කරන ඒකත් බැරි කරන වෙලාවට. පළවෙනි එකත් කරලා බැලුවා ඒ හරියන්නේ නැහැ. දෙවෙනි එකත් කරා බැලුවා ඒ හරියන්නේ නැහැ. තුන්වෙනි එකත් කරලා බැලුවා තුන්වෙනි එකත් හරියන්නේ නෑ එක දිගට මේක මතක් කරගෙන එහෙම දරුණු සත්‍යයක් නේන එක දිගට ඒ පැත්තට විතරක හැදෙනවා නේද මලත් කමන්නේ මම ගහලා තමයි නවත්තන්නේ බැනලා තමයි ඕන දෙයක් වුණොත් කිසිම හොදක් නෑ මගේ කියලා එහෙම නිකන් තද බලව එන වෙලාවල් තියෙන දරුණු අපසාල එන වෙලාවල් තියෙනවා අන්න ඒ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මූලස්ථානය මෙහි කරන්න කියලා. හේතුව මෙහි කරන්න කියලා. අන්න එතෙන් දෙන අපිට පටිච්චසම්පාදය එහෙම දැනගෙන ඉන්න ඕනේ. ධර්මය දැනගෙන තියෙන්න ඕන. මේ කාරණාවට හේතුව මගේම සිතේ ඇති වෙන තත්ත්වයක්. මේක ආශ්‍රව. හරිද? මේක අවිද්‍යාව. මේ විදිහට මේකට හේතු වෙන දේ. නැත්නම් තේරෙන භාෂාවෙන් කියනවා මම මේක ගැන හිතුවා වැඩි. නේද? මේ මේ වගේ සිතුවිලි මට එන්නේ මම මේ ගැන හිතලා හිතලා හිතලා හිතලා වැඩි. ඒකයි මට මේ සිතුවිලි ප්‍රබල වෙලා තියෙන්නේ. වැරදි විදිහටයි මම හිතලා තියෙන්නේ. මගේ ළඟ තියෙන ඒ කියන්නේ හේතු වෙච්ච දේ මෙනෙහි කරන්න කියනවා. හරි? හේතු වෙච්ච දේ මෙනෙහි කරනකොට පින්නත් මේක ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ හේතුව දැනුනොත් හරියට දැනුනොත් මේක පටිච්චසම්පාදයි මේක ඕලාරිකයි මේක සංකතයි කියලා ඒ මනාපය අමනාපය දුර වෙලා යන ස්වභාවයක් තියෙනවා. හරි? එතකොට ඒකට උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් හයියෙන් ඇවිදිනකොට දන්නවා හයියෙන් ඇවිදිනවා කියලා. ඇයි මං හයියෙන් ඇවිදින්නේ කියලා දැනගෙන හයියෙන් ඇවිදින්නේ. හිමින් ඇවිදිනකොට දන්නවා දැන් මං හිමින් ඇවිදිනවා. ඇයි මං හිමින් ඇවිදින්නේ කියලා දන්නවා. අන්න එහෙම හයියෙන් ඇවිදිනකොට හයියෙන් ඇවිදින වෙනවා කියලා හිමින් ඇවිදිනකොට හිමින් ඇවිදිනවා කියලා දැනගෙන ඇවිදිනවා වාගේ කෙනෙක් මෙන්න මේ හේතුව දැනගනිමින් මේ කාරණාව වළක්ව ගන්න උත්සාහ කරනවා. හේතුව දැනගැනීමෙන් කාරණාව වළක්ව ගන්න උත්සාහ කරනවා. හරි. එහෙමත් බැරි වෙනවා කියලා දේශනා කරනවා. එහෙම බැරි වුණොත් බෝධිසත්වයන් වහන්සේකගේ කාලයේදී මම පාලනය කරගත්ත යම් විදිහක් තියෙනවද? අන්න ඒ වගේ තද අකුසලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ අකුසලයට ඉඩ දෙන්නේ නැහැ මම මේක කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. දත් මිටි කාගෙන අත මිටි මුලෝ කියලා කියන්නේ යටි පැල්ලට උද්දල්ලට තද කරගෙන වීර්යයක් ගන්න කියනවා. නෑ මම මේක කරන්නේ නෑ නෑ මම මේක කරන්නේ කියලා. කෑමක් හමුවේ හරි. හරිද? නැත්තම් තරහක් හමුවේ හරි. අපි එහෙම වීර්යයක් කරන් තියනවද? මේ ලංකාවේ එහෙම ඒවා කරන අය නැහැ කියලා හිතන්නේ. ඉන්නවා. නේද? ඒක නැති අනවශ්‍ය කෑම කන වෙලාවට. මේ අනවශ්‍ය විදිහට කෑම කෑමත් අවශ්‍යද? ඒ වයින් වෙන්නේ මොකද? අකුසල් වැඩි වෙනවා නේද? ඒතර නොයේකුත් හිත පාලනය කරගන්නද නොයේකුත් ඒවා අපේ අතින් වෙනවා. ඒවා සිද්ධ වෙන්න දෙන්නේ නැතුව ඔන්න ඔය විදිහට බලක්වාගෙන ඔය තේන කර්මපතයන් සිද්ධ වෙන ඒවා විතරක් නෙවෙයි පින්නත් නේ. ඉන් එහා ගිය සියුම් සියුම් දේවල් පවා තියෙනවා. ඒ හැම දෙයක්ම විතර්ක වලට ඉස්සරහට එන්න දෙන්නේ නැතුව නවත්ත ගත්තොත් ධ්‍යාන මට්ටම් වලට නේද මාර්ග ඵල ලබා ගන්න මට්ටම් වලට හිත නංගවන්න ඔය ක්‍රම පහෙන් පුළුවන්කම තියෙනවා. ඒකයි මේකේ සඳහන් කරලාම තිබ්බේ අධි කුසලයේහි හිත යොදවන්න බලාපොරොත්තු වෙන අය කාලෙන් කාලෙට කාලෙන් කාලෙට මේවා මේ විදිහට කර කර කර කර කර කර තමන්ගේ සිත් පිරිසිදු කර ගන්න ඕනේ කියලා. හරි. අපි නිකමර මෙහෙම හිතමු. මං යම් අකුසලයක් එක්ක ඔය වගේ සටනක ඉන්නවා දැන්. හරිද? ඔය ක්‍රම පහව කරලා මං රත්විලි කාගේ මේක නවත්තගත්තා. කරන්න දෙන්නේ නැතුව. අන්න එහෙම යම් කිසි අකුසලයක් නවත්තගත්තොත් පින්නත් නේ ඊළඟ දවසෙත් ඒ අකුසල වෙනකොට නවත්ත ගන්න පහසු වෙයිද අපහසු වෙයිද? පහසු වෙනවා. ඒක අපි හොඳටම දන්නවා. ඊළඟ දවසේ ඊටත් වැඩිය පහසු වෙනවා. ඊළඟ දවසේ ඊටත් වැඩිය පහස් වෙනවා. දැන් ටික ටික ටිකට අපි මේ අකුසලයෙන් මිදෙන්න පුරුදු වෙනකොට පියවර පහම ඕනේ දැන් ටික දවසක් ගියාම හතරවෙනි පියවරට එනකොට අඩු වෙලා යනවා. හරිද? හතරවෙනි පියවරට එනකොට අඩු වෙලා යනවා. ඒ කියන්නේ අර පළවෙනි එකෙන් කොහොමවත් බැරි වුණා, දෙවෙනි එකෙන් බැරි වුණා, තුන්වෙනි එකෙන් බැරි වුණා. අර වෙනදා වගේමයි. හැබැයි පස්වෙනි හතරවෙනි එකේදී අර හේතුව මෙනෙහි කරනකොටම අයියෝ මේක හරි දෙයක්, මේක හේතු නිසා සකස් වෙන දෙයක් කියලා එතකොටම අඩු වෙලා ගියා. දැන් ඒ විදිහට තවත් ගානක් මේක අඩු කරගන්නවා. හරිද? අපි තුමර කාමයේ වරදවා හැසිරෙන්න හිටියෙක් කෙනා එයා දත්මිලි කාගෙන නාතගත්තා. හරිද? දෙන දවසේ දත්මිලි කාගෙන හිටියා. තුන්වෙනි දවසේ දත්මිලි කාගෙන හිටියා. හරිද? අනේට දැන් ටිකක් මේ ගැන තිබ්බ තද බල හැඟීම අඩු වෙලා එයාට මතක් වෙන්න පටන් ගන්නවා. මගේ තියෙන අවිද්‍යාවෙන් ඉඳන් මේ කුණුප කොටස් වලින් හැදිච්ච ශරීරයක් පිළිබඳව මට මෙච්චර ආසාවක් තාමත් එන්නේ. තාමත් තියෙනවා ආසාව. එන්නේ මෙන්න මේ මගේ ළඟ තියෙන වැරද්ද හින්දා ඒ ගැන මම හරියට මෙනෙහි කරලා නැති හින්දා අසුබය වඩලා නැති හින්දා කියන්න තේරුම දැනගන්නවා. අවිද්‍යාව හින්දා විශේෂයෙන් මට මේක මගේ හිතට වැහෙනවා මේ තියෙන ඇත්ත සත්‍ය වැහෙනවා. ඇත්ත වැහිලා අර අර පිළිකුල් ශරීරය ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා සිතට දැනෙනවා. අන්න ඒ දැනෙන නිසාවෙන් තමයි කියලා අන්න හේතුව හම්බුනහම අඩු වෙනවා. දැන් ටික දවසක් යද්දී දැන් ඊට පස්සේ අන්න අර හේතු හොයන්න වෙන්නේ නැහැ. නේද? එතකොට අර මතක් වෙනකොටම කතන්දරේ හදන්න නැතුව නවත්ත ගන්න පුළුවන් වෙන මට්ටමට එනවා. එතකොට ආය ආය දිගින් දිගට මේ පීඩාව වෙනකොට මතක් වෙනකොටම කතන්දරේ හදන්න නැතුව අඩු කරගන්න මට්ටම නිකම්ම කරන්න පුළුවන් වෙනවා. එතකොට අර ආදීනව මෙනෙහි කරනකොටම අඩු වෙලා යනවා. හරි. ඊට පස්සේ ආදීනව මෙනෙහි කරන එක අඩු වෙලා යනවා. ඒ ඒ ගානට අපි පුරුදු පුහුණු කර කර ඉන්නකොට කාලයකද මොකද වෙන්නේ? කුසලය නැగిලා අකුසලය අර පළවෙනි පියවරේදී අකුසලයේ එනකොටම කුසලයේ ඉදිරිපත් කරලා තමන්ගේ පැත්තෙන් ඒක අයින් කරගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ මොකද කියන්නේ? ඕනම දෙයක් නවත්ත ගන්න වීරයෙන් නවත්ත ගන්න අවශ්‍ය නම් පුළුවන් ඊටාම සියුම්ව මනසට ඉබිකම් කරපු ධර්මයක්. ඊටාම සියුම් කාරණාවකින් අපිට සියුම් තැනකදී බව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල තැනකදී බව පාවිච්චි කරන්න පුළුවන් හැම දෙයකටම හේතුව තේරුම් ගත්ත අපේ සිතම නිවැරදිව සකස් කරගත හැකිව තියෙන ධර්මයක් අපිට උරුම වෙලා තියෙනවද නැද්ද? එහෙම ධර්මයක් අපිට උරුම වෙලා තියෙනවා. හ්ම් ඒක ඒ උරුමය දැවුණද දන්නේ ඒක මැනිකක්ද? නෑ. මැනිකකට වඩා ගොඩාක් අත්දැකලා. මැනිකකින් සන්තෝෂ වෙලා ඉන්න පුළුවන් පින්නත් නේ. ඒකේ ආදායම තියෙනකම් විතරයි. ධර්මයෙන් අකණ්ඩ සන්තෝෂයකට උරුමකම් කියන්න පුළුවන්. කවදාකවත් හිත දුකටපත් වෙන්නේ නැතුව තනසිල්ලේම ඉන්න පුළුවන් ක්‍රමවේදයක් ධර්මයේ තුල තියෙනවා. හරි. එතකොට මම අහනවා මේ දැන් අපි සංසන්දනාත්මක බලමුකෝ. මට වැඩියෙන් වටින්නේ ඇත්තට හිතුවොත්. හරි. ධර්ම අවබෝධයද නැත්නම් මගේ gedara වැඩද? හොඳට විශ්වාස කරන්නේ. වැඩියෙන් වටින දේ තමයි මට වැඩියෙන් වටින ඊට වැඩි ටිකක් නරක එකක් කියන්න. මට වැඩියෙන් වටින්නේ උපාදියක්ද නැත්නම් ධර්ම අවබෝධයද? ඔක්කොම කියන්නේ ධර්ම අවබෝධය කියලා. මිනිස්සු උපාදියකට අවුරුදු 4ක් මහන්සි වෙනවා. නේද? ඊට කලින් මේ උපාදිය ලබා ගන්න සුදුසුකම් ලබා ගන්න අවුරුදු දෙකක් හරියට මහන්සි වෙනවා. නේද? ඊට කලින් අවුරුදු 6ක් මහන්සි වෙනවා. නේද? ධර්මාභෝධයට ඔව් කොච්චර දිනේනෝර කොච්චර මහන්සිලා තියෙනවද දන්නේ අවුරුදු 4ක් එක දිගට අම්මෙක් කියනවා දරුවන්ට මට අවුරුදු 4ක් එක දිගට ධර්මය අවබෝධ සඳහා කටයුතු කරන් තියෙනවා මම ඔයාව කැම්පස් යවන්නේ අවුරුදු 4ක් මම දුක් විඳලානේ දැන් ඔයාලා ටික කරන්න මම අවුරුදු 4 ධර්මාභෝධය සඳහා නේද කොහරි නැවතිලා මේ වැටි කරනවා කියලා එහෙම කරනවද? පළවෙනි එක හරි උරුමය තේරිලාද කියලා මම මේ ඒක මම පොඩක් සූත්‍රය කියලා හිතේ ඉස්සෙල්ලා. හරිද? උරුමය තෝරලා ඉන්න බෑ ඉස්සෙල්ලා. උරුමයේ වටිනාකම තේරෙනවද කියලා මම අහන්නේ. ගෙදරක තියෙනවා තමන්ගේ නිවසක තියෙනවා මේ උත්සවයක්. දැන් සති දෙකක් විතර තියෙන්නේ. මේ නිින්ද යනවා අඩු වෙනවා නේද? ඔව්. පාර යනකොට කාත් එක්ක හරි කතා කරලා දින්න එක අඩු වෙනවද නැද්ද? ආ ඒකත් අඩු වෙනවා. නේද? ඊළඟට රූපවාහිනී බලන එක ඒකත් අඩු වෙනවා. දවල්ට නිදින එක අඩු ඇයි? අර වැඩ ටික කරන්න බෑ ඉක්මනට නේද? අර වැඩ ටික කරනවා දැන් කාලෙමදි නේද? අසනීප ගතිය ආයෙත් නැහැ. <laughs> ඒ ඔක්කොම නැහැ. නේද? ඒ වගේ අපේ කාලයෙන් ගොඩාක් ඉතුරු කරනවා. ඇයි මේක හරියට කරගන්න බැරි වුණොත් කියලා බරක් බයක් තියෙනවා නේද? එහෙනම් ඒක අපිට ගොඩාක් වටිනවා. ඒ කරගන්න බැරි ලොකු නින්දාවක් ඇති වෙනවා. එහෙනම් ඒක අපිට ගොඩාක් වටිනවා. ධර්මය අවබෝධ කරගන්න ගන්න කාලය නේද ධර්ම අවබෝධ කරගන්න හිතලා කටියට ඊට වැඩිය වටිනාකමක් දැනෙනවා නම් ඒ gedara උත්සවයට වැඩිය Tamanට ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා වටිනාකමක් දැනෙනවා නම් එයා වැඩි අනිත් අයත් එක්ක අල්ලාහ් සල්ලාපෙදී පාරවල් දිගේ ඉන්නේ නැහැ. හරිද? දවල්ට නිින්ද යන්නේ නැහැ. හරිද? අසනීප ගති දැනෙන්නේ දැනෙන්නේ නැහැ. හරිද? අරකට එක්ක සංසන්දනය කරන්න කඩුම ගන්න. එහෙනම් ඒක එහෙම වෙන්නේ නැත්තේ අපිට ලැබිලා තියෙන මේ උරුමය අපිට වටිනාකම නේද? වටිනාකමක් අර කර විදිහට වෙන්නේ නැත්තේ වටිනාකම මදි. වටිනාකම දැනෙන්නේ නැහැ. ඒකින්දයි ගෙදරක තියෙන උත්සවයකට කැප වෙන තරම් අපි කැප වෙන්නේ නැහැ. උපාධියකට තරම් කැප වෙන්නේ නැහැ. දරුවන්ගේ වැඩ තරම් තමන් මේක අවබෝධ කරගන්න කැප වෙන්නේ නැහැ. නේද? එහෙම කැපවීමක් අවශ්‍යයි මේකට. ඇයි මේක ගිලිහෙන උරුමය හැමදාම තියනවාද? නේද? ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නෝ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ලැබිච්ච අවස්ථාව මේ අවස්ථාව තමයි නේද අපිට ලැබිලා තියෙනවා ශන සම්පත්තිය. හරි. ඊටාම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ ගැන මම කියලා තියෙනවා. කන කැස් බෑවා. ඊයේ දුරෙන් අහස බන්නවයි කියලා. ඒක උත්තර නේද? ඒක ඒ කියන්නේ එච්චරද? ඒක හිතන්න ඕනේ. නිකම්ම කන ගැස්සලා වගේ සදෙන හැට බලනවා වගේ මනුස්ස ජීවිතය කියලා නිකන් ඉන්නවා. නෑ හිතන්න හිතන්න ඕනේ මෙහෙ කරන්න ඕනේ. හ්ම්. මොකද්ද වෙන්නේ? පිය පිය ගහ මුහුදට එන්න කොච්චර අමාරුද? පළවෙනි එක කැඩෙන්න ඕනේ. කැඩනවා විසි කරන්න ඕනේ. විසි කරපුවාම නේද රැස්සක්වත් රහින්න ඕනේ. අනිත් එක කවුරක්වත් ගිහින් දරට දාන්න හරි වෙන ඉන්නකට හරි හරකෙක් බඳින්න හරි ඒක ගන්නෙ නැතුව ඉන්න ඕනේ. මේක රැස්සට පාවේගෙන ඉන්න ඕනේ. එලා ඊළඟට ඇලකට වැටෙන්න ඕනේ. ඇලේ කොහොමද තිර වෙන්න නැතුව වෙන්න ඕනේ. ගඟකට වැටෙන්න ඕනේ. නේද? ගඟේදී මේක දිරලා කුඩු වෙලා යන්න පුළුවන්. වැලිය අස්සේ හිර වෙන්න පුළුවන්. අකුල් වල හිර වෙන්න පුළුවන්. වෙන කෙනෙක් ගන්න පුළුවන්. ඊළඟට ඔය මේ මොකක්වත් වෙන්න නැතුව මුහුදට එන්න ඕනේ. මුහුදට එනකොට කැස් බෑවෙක් උඩට එන්න ඕනේ. ඒ එන්න ඕන පොය දවසක වෙන්නත් ඕනේ. හරි ඒ ආපුවාම හරියටම ඒ එනකොට ඒ කොටේ වෙන තැන්වල නෙවෙයි හරියටම වියගහේ ඇහැ ඇහැ වියගහට කෙලින් වැටෙන්නත් ඕනේ. කොයි ඇහැද? ඒක ඇහැයි. ඒකයි තියෙන අනිත් එක්ක කන. එහෙනම් පේන ඇහැ වදින්නත් ඕනේ. එදාට හඳ තියෙන්නත් ඕනේ. ඕන වැඩි. එහෙනම් ඒක සුලබ දෙයක් කියනවා. දේශනාවේ තියෙනවා. ඒක සුලබයි. කෝකට වැඩියද? මානසික ජීවිතයක් ලබනවට වැඩිය. එහෙනම් මගේ මට ලොකු උරුමයක් තියෙනවා මනස ජීවිතේ. ඊළඟට සාරාංශකේ කල්පලක්ෂය කියන එක අපි අහලා තියෙනවා. අබ අරගෙන යොදුනක් දිග උස පළල පෙට්ටියකට පුරවනවා. අවුරුදු 100කට සැරයක් අබ ඇටයක් ගන්නවා. අයින් කරනවා කියන්නේ. කල්පය අබ ඉවර වෙනවා. කල්පය කියන්නේ අසංකේය කියන්නේ ගණන් කරන්න බැරි තරම් ලොකු ඉලක්කමක්. ඒ වගේ සාරා අසංකේය කල්ප ලක්ෂ හතරක් එහෙම තමයි බුදු කෙනෙක් පහළ මේ මේ වගේ සාර්ථක ධර්මයක් අපිට අපිව සනසවන්න අවශ්‍ය කරන අපේ හිතේ සියුම් සියුම් තැන් ස්පර්ශ කරන ඒවා හඳුන්වා දෙන ඒවා නැති කිරීම හඳුන්වා දෙන නැති කිරීම මාර්ගය හඳුන්වා දෙන ධර්මයක් උපදින්නේ අන්න බලන්න උරුමය කොහොමද මේ මට ඊට වැඩිය ලොකු විද නැද්ද මේ වැට ඉඩම ඔප්පු දරුවන්ගේ කටයුතු මේකේ තේරුම කරන්න එපා කියන එකද නෑ පින්වත් මේ ඒවා කරන්න ඕනේ ඒවත් එක්ක ඊට වැඩි වටිනාකමක් තියෙන දේවල් තමන්ගේ ඇතුලේ කෙරෙන්න ඕනේ හරිද ඒක හිත හිත ඉතන බෑ ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ අන්නේ ක්‍රියාත්මක භාවයට ගැනෙන විදිහට අපිට ලොකු කුතුහලයක් ලොකු අවශ්‍යතාවයක් තියෙන ඕනේ ඒ කෙදෑරිව වැටි වැටි ඉඳලා ඔකට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ගැන අටුවා ගාන්තේ කියනවා මම ඒක කලින් කිව්වා. බුදුරජාණන් ශාස්ත්‍රවරයාගේ මෝදස බලා ඉන්නවා කියලා. ඒ කියන්නේ අහනවා විතරයි කියලා කියන්නේ. <laughs> එතකොට අහනවා විතරයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කට දිහා බලන් ඉන්නවා කියන්නේ. හරි. ඉතින් අපිට උරුමය තේරුණා නම් අපි ඔක කරන්නේ අපි උට වැඩි ගොඩාක් එහාට ගිය වැඩ පිළිවෙලකට යන්න ඕනේ. හරි අපිට මේ ඉඩම් කඩම් ගෙවල් දොරවල් ඒවට තියෙන වුණාව කොච්චර කියලා මිනිස්සුන්ට. ඒවා වගේ නෙවෙයි මේක තුල ස්ථාපිත වෙන්න විශාල වැඩ පිළිවෙලකට යා යුතු තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන හැම දෙයක්ම අපි උපයාස අපයා ගන්නවා. ඒකයි මම කිව්වේ උරුමය පැත්තෙන් තමයි අපි අද සූත්‍රය දිහා වැඩි. මාට ලැබිලා තියෙන උරුමය. හරිද? අන්න ඒක ඉස්මතු කරගන්නයි මම අද සූත්‍ර ධර්මය දිගහැර පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මය අපිව සම්පූර්ණයෙන්ම කුසලයේ යොදවනවා. ඒකට ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදයයි අපිට අපි හැම වෙලේම බලන්න ක්‍රමයේ තියෙන හැම වෙලේම. අන්නේ ක්‍රමවේදයයි අපිට වටිනාකමක් තියෙන්නේ. හරිද? ඒකක් ඒක ඒක නිකන් කියන එකක් නෙවෙයි කරන විදිහක් තියෙනවා. ඒකින්ද ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න තමන්ගේ උරුමයෙන් තමන්ට ලැබිච්ච උරුමය රැකගන්න ඒකෙන් ප්‍රයෝජන ගන්න අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිස්ථානීය වාසනාව, ප්‍රඥාව හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.